සාමාන්‍ය චාරිත්‍රයක් තමයි බණ කියලා ඉවර වෙච්චාම මේ කියපු කරපු දේවල් පිළිබඳව මධ්‍යම සාන්තර ප්‍රශ්න සහ ප්‍රකාශන වලට ආරාධනා කරනවා. ඒ නිසා මම කරුණාවෙන් ආරාධනා කරලා තිබෙනවා මේ පිළිබඳව සිවිල් කුලේචමක් කියන කර්මා කළා ප්‍රශ්න සූදුකෙන් හෝ ප්‍රකාශන සූදුකෙන් ඉදිරිපත් කරනවා. සමහර අවස්ථාවයි ප්‍රශ්න වාරිය කරන මම කරේ නෑ. මොකද මම මම කැමතික් මතුනේ කරුණු දෙක තුනක් තියෙනවා කියන්නේ අමයි තියෙනවා හොඳයි මම ඉස්කෝලේ උගන්වන්න යනවනේ ඒ තියෙනවා ඈ ඉස්කෝලේ උගන්වන්න යනවනේ ඒක තියෙනවා ඉතින් මේ ළමයි මේ අපේ එකක් මේ අපි කියනවා මේක නෑ නෑ සින්දු අහන එක කනේ තියෙන මේක තියෙන කොහොමද මේක ගේම් එක යනවා මේක සින්දු අහන ඊළඟට මං කියන දේ තහගෙන ඊළඟට පොතේ නාඩගමක් ඇනෙනවා මං ගිල්හම how come that able to do all this i'm multitasking but multitasking that is what teachers you know train us to do you know i can do this i can listen to you you ask me any question i can answer you මම ගොඩක් වෙලාවට ලංකාවේ කොමියුනිටි කෙනෙක් නිසා මම හිතනවා මේ ලොකු අපරාධයක් ලෝකෙට වෙලා තියෙනවා මේ ඇත්තෙන්ම ඒගොල්ලෝ උත්තරේ දෙනවා තමයි අර පුරුද්දට එක පැක පැකල්ටි 10කට රෝපණය කරගෙන එකක්වත් හරියට ඉගෙන ගන්න නැති එක. මම සවනාසිට මම ඒක අනුබලයක් විදිහට කිව්වේ ඒක මම සහස්වරක් අනුමත කරනවා. දැන් අපිත් කරනෝනේ මොකද දැන් මම වැරදි කියන මම තමයි මගේ මොන බාහිරාල බන් ලෝකෙම අමතක වෙන සුජලන්නේ නම්බර් 1. ඒ ඉතින් මම දැන් ඇනලයිස් කරනකොට මොකද අමතක වෙන්නේ මේ මල්ටි ටාස්කින් ඒ හිතෙන් 10ක් විතර නැමගෙන ඉන්නේ මේ කරන වැඩේ 100 නෑ. ඉතින් ඒකට වෙන සම්බන්ධයි කියලා තාපුස්කාරයක් කරේ තමයි. නැත්නම් මේ වගේ දෙයක් බැලුවට පස්සේ අපිට පේනවා අපි කාගේ න්‍යායපත්‍රයට වැඩ කරන රූකඩයක් කියලා. උදේ ඉඳලා හැන්දගෙනකම් බලන්න. එහෙම නැත්නම් නිදා ගන්න ඉස්සලා පොඩ්ඩක් හැරිලා බලන්න. උදේ නැගිටිනකොට යම්නම් પરමාර්ථ වගේක් ඇති කරන තමයි නැගිටින්නේ. නිදා ගන්නකොට බලන්න කොච්චර පච වෙලාද කියන්නේ. කිසිම හිතන දෙයක් සිද්ධ වෙලා නැහැ. ඉතින් මේක හරියට කියන්නේ බල්ලෝ කට්ටි එකද චාම් හරියට ලැජ්ජා වෙනවලු මේ අපි මේ බලි දුස්සන නිසා පස්සකට ඉන්නේ දින කලිසමක් අරගෙන. ඉතින් හරියට එක තිලව සම්මන්ත්‍රණ පවත් කරනවලු. මේ හරි සෞත්‍ය අනිකත්ය වගේ නෙමෙයි අපේ කලිසමක් අරගෙන. බල්ලෝ කලිසම් ගන්න දාන්න වැඩේ තමයි සිංහලයාගේ නැත්තම් තමයි මනුස්සයෙක් කරන්නේ. උදේ පාන්දර අපි නැගිටින්නේ දහසකුත් එකක් ලයිස්තු අපේ කියන්නේ. අන්තිම රූපයක් දකින්නකොට අපිට මතක නැහැ අපිට මොකද වෙන්නේ. සද්දයක් අහනකොට මතක නැහැ රූපයක් දැක දැක හිතයි කියලා. විවාද්‍යවල නටවල බලනකොට අපි රූකඩේක ඉන්න අර යස කියන කෑල්ල වගේ. කවුරු නූල හොල්ලනවාද කියලාවත් එකෙක් ඉන්නවනම් ඇත්තම කතෝලික මිනිස්සු දෙයයන් ආන්දට හේතු වෙනවා. අපිට එහෙම එකකුත් නැහැ. නිකමටවත් බනින්න දෙයියකුත් නැහැ. ඉල්ලන්දාගේ. කාගේ ජෙන්ඩාකට වැඩ කරන්නේ කියලා පොඩ්ඩක් බලන්න. දරුවෝ ඉතින් විශේෂයෙන් කතා කරන්න එපා. වැඩිහිටියෝ ගැන කතා කරන්න එපා. සියල්ල පොදුවේ ගත්තොත් රාජ්‍ය නායකයෝ ඇතුළු වෙනවා. සියල්ල දිහා බලන්න කිසිම කෙනෙකුට කියනවා කියලා පිටකොණ්ඩක් මම මේ දේ කරමි කියලා කරන්න පුළුවන් ගැතියක් ඉතින් ඒ කියන්නේ අපි සෙන්ට්‍රල් ඉකොනොමික් එකක් ගැන කතා කරනවා අවුරුදු 5කට ප්‍රොජෙක්ෂන්ස් ගැන කතා කරනවා ඒක ඔක්කොම හරියටලා කියනවා දැන් නැත්තම් එන්න අපිට මෙච්චර ගණන් දෙන්න අපි කොහොමද උගන්වන්නම් මැනේජ්මන්ට් ටෙක්නික්ස් කියන්නේ මොකක්ද කියලා සෙන්ට්‍රල් ඉකොනොමි කියන්නේ මොකක්ද කියලා ඉතින් අපි හිතනවා ඒගොල්ලෝ අපිට උගන්වන්න පුළුවන් තරම් ඉස්සරහින් ඉන්නේ කියලා උන් අඩු ගානේ බය ලැජ්ජාවක් නැති සතියවත් නැති මනුස්ස සත්තු జాතිය. ඒ අපිට උගන්නන්න හදන එතෙන්ට හදන්න. උන් ඕනේ කරලා තියෙන කොහොම හරි අපි කරකෝල අඹරෝල අර නැලවිලි කතාවෙන් උපමට්ටම් කරන්නේ. බුදු දානන් කිව්වා ඉපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට දෙයි කිවි කර දුන්නේ. ඔය හුරංගනා කතා වුණේ නෑ. උඹ කියන්නේ කවුද කියලා උඹ දැනගන්නේ. ඒතර උඹට තේරෙන්නේ කවුද මේ නෝනටවත්. නැත්තම් අපි කාටදෝ පාවා දීලා කවුද අපිට එජෙන්ඩා හදන අපි උදේ ඉඳලා හැන්දෑවනකම් ඕව ටයිම් වැඩ කරනවා. වැඩ කරලා හම්බුකරන මේ බඩ බියතරකින් ඔක්කොම නටන්න ඕන කමකුත් නැහැ. අන්තිමට මේ සමාජ මට්ටම් නඩත්තු කරන්නයි, සෝබනේකයි, එහෙම නැත්නම් මේ කොන්සියුමරයිසේෂන් එකටයි පහඳිනවා. මැරෙනකොට නැටි පාගපු හරක් වගේ. ගන්නම දෙයක් ඉතුරු නැහැ. මේක ධන ගන්න එක මම කියන්නේ කෙනහිල්ලක්ද එහෙම නැත්නම් නැස්චාත්‍යයක්ද එහෙම නැත්නම් මිනිසුන් කියන කෙනහිල්ලක් නැහැ. සර්වඥන්සෝයේ මිල් එක හරහා ගිහිල්ලා 35 වෙනකම්ම කටයුතු කරලා තියෙනවා කර්මාකල පොඩ්ඩක් නතර වෙලා මුළු එකම එපා පොඩ්ඩක් නතර වෙලා බලපන් මේ කාගේ ජෙන්ඩාකට වැඩ කරන්නේ අපි ලොකු සාන්තින කාඩේ ඔය කේමනන් සාන් කියන්නේ අපි කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලුවේ. නිල හැන්ද වෙනකම් මේ කාමෙත් පහින්දි හංගලා කරනවා සමහරක් එලිපිට කරනවා සමහරක් ඒ සඳහා කොච්චර හම්බ කරත් නැති මොකද කාමයේ කියලා කියන්නේ ලුණු වතුර බිල්ලා. දීවිලා. එහෙම නැත්නම් හිස් කූඩේකට වතුර පුරවන්න හදනවා. ඉතින් මේ පැත්තෙන් කොච්චරද ක්‍රමානුකූලව ආර්ථික විද්‍යාවෙන් දේශපාලන විද්‍යාව සමාජය අපි හම්බ කරගන්නවා. මේ පැත්තේ කිසිම නැහැ කල්ටිසැක් හිස් අඩියලට මල්ලකට දානවා. ඉතින් මේක හිතිය මොනවාකට හිතිය අපි ඔය එහා පැත්තේ පතුලක් ඇත්තම නැහැ. ඒක මේ හිස් අවකාශයක් තියෙන කොච්චර පිළිවෙත් ඉවරක් වෙන්නේ. ඉතින් අපි හිතනවා මේක මගේ දෝෂ වෙන්නේ නැති. ඒ නිසා මම මේක හදාගත්තොත් හරියයි කියලා මේ බුදුසසුන් කියන්නේ ඒක මානව තත්ත්වයක්. ලෝකේ ස්වභාවයක්. ඒක පාඩියනකි මල්ලක් බව. පුරවන දෙයක් නැතිව දැනගෙන මේ මධ්‍යස්ථ ජීවිතය ගත කරන ගමන් පොඩ්ඩක් තමන් කර අනුකම්පාව පොඩ්ඩක් අතර වෙලා බලන්න මේ කියා. බැලුවට හොඳක් තේිට නැති නිසා දෝ අපි කැමති නෑ. වැඩි වෙලා ඒක දිහා බලන්න මොකද බලනකොට ඒක කියනවා නිකන් මේ අපිස් ගැතිය. වෙන්නේ නෑ දකින්න හොඳ රත්තරන්වත් සඳුවරුන්වත් පැටිනවත් මොකුත් නෑ. වේල කියන්නේ මේ දින නොතිත්තාසාවක ගොජේ පරණ වෙන්නේ. ඉතින් නම් දුන්නා හරියට දොස් කිව්වා අරසවසෝ අපගම්බෝ ජී ගුච්චෝ වචන හතකින් බැලලා කියනවා කිසිම මේ සංකාර කියන සුන්දරත්වයක් දැකමු නැති මහා jigupsa ජනක දර්ශන දේශනා කරනවා. අපගබ්බ කියලා කියන්නේ මනුෂයාගේ පැවැත්ම නැති කරන ධර්මයක් තියෙනවා. ජීගුච්චයි jigupsaජනකයි. වචන හතකින් බයිනව ප්‍රේමනාත් ඒ බමුණෙක් ඇවිල්ලා මූණට බයිනවා. ඉන්න කිනාගෙන බලන්න ගියාම කතා ඇත්ත තමයි කියන්නේ. තම දකින්නේ මේ කෙලෙස් වල තියෙන jigupsaජනක. තම මේ කෙලෙස් වලට පහින්දින්න මම කැමති නෑ. ඔබ කෙලෙස් නේ ආලවට්ටම් කරලා ටෙම්පරාතු වෙලා කෑවට මට එපා. ඉතින් ඒක ඒ ඒ දර්ශනේ ඇත්තටම බුදුබණ අහන කොටත් මේ පැත්තෙන් බලනකොට අපිට ටික දැනගන්න පුළුවන්. මෙන්න කල්යන් මිත්‍රන් ඇසුර කිරීමේදී දන්නා කියන ඇත්ත මේක දැනගෙන පරිසම් කරනවා. නමුත් මේ දෙකම බාහිරනේ තමන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න කියන එකම දර්පණ තලය සතියට. සතියේක පෙරලා දෙනවා. බැලුවාම මම කියන්නේ කවුද කියලා. ඒක වෙන කිසිම ආගමක පෙන්වන්න බෑ මොකද යාගම ඔක්කොම පෙන්නලා තියලා තියෙන්නේ අපේ නියම දර්ශනය දක්ින්නේ නැවුම් කර දෙයන්නාසු උන්නාසේ මෙලෝ නෑ ඒ මැරුණට පස්සේ තියෙන්නේ. ඉතින් කිසිම දෙයක් නැහැ දැන් අස්පනා අපිට පේනවා කැමැතිනම් කොන්දක් තියෙනවා නම් බලන්න පුළුවන් නම් දිගට බලන්න. ඒකට කියන විපස්සනා කියලා ඒ පස්සනාව විශේෂ පස්සනාවක්. අපි දකින්නේ කාම ආවම බැඳලා ගන්න යන්නේ විශේෂ පස්සනාවක්. අන්නේ ස්පර්ශයේ දක්ින්න හොඳට සිල්වන්ත වෙනවා. හොඳට දන් දීලා තියෙනවා. හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕන නැත්තම් කසක් මිනිස්සු මිනිස්සුගේ යහපතට දරාගෙන ඉන්නේ ඒ අපිට යාමේ මොනවා ඒ ඒ කියන්නේ මොන අපිට තේරෙන්නේ මොනවා කියන්නේ වෙනදා වෙන යනකොට මානෙ ඉන්න වෙන මේ වගේ මොනවා ඒක නවතරන්නේ සත්‍යයට මාර්ගිකව තියෙනවා නේද ඒක විශයක් බව දන්නවා ඒක මේ ණයට ගැටයක් බව දන්නවා නම් මේ පැහැදිලිව සත්‍ය දැනගන්න මොකද යුද්ධයට යනකොට ආයුධයක් ඕනේ වඩුවට ආයුධයක් ඕනේ වගේම ඩෙන්ටිස්ට් ડોක්ටර් ආයුධ නමුත් ඒක ආයුධයක් විතරයි ආයුධ කියන්නේ ඔපරේෂන් එක නෙමෙයි ආයුධයට ඔපරේෂන් කරන්න බෑ දැනකට සුදුසු ආයුධය එතන ගන්න කල්ලකෝ ආයුධය දැනගන්න ගහලා විසිද්ධ කළ තියෙනවා ආයුධය පාවිච්චි කරන්න බෑ අන්තිම වෙන්නේ ඔපරේෂන් එක ආයුධ නෙමෙයි it's just a tool ඒ බව දන්නේ නැතුව මේ මේ දැනුම කියලා කියන්නේ මඩත් ඇදී ලොකු දෙයක් කියලා ඒකට මොනකට වැඩි ඇඳ ගැති වුණොත් අපි ඒකට දාතමු. දෙයිසයි දැනුම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් අපේ ජීවිතේ නමුත් ඒක මුළු ජීවිතේ නෙවෙයි. ජීවිත අවශ්‍ය කරන ටූල් එකක් විතරයි. මේ මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබද. දක්ෂ වඩුව ආයුධය අරගෙන වැඩේ අරගෙන ඒ ආයුධ පැත්තට ගිහිනවා. අනිත් විදිහට දාසකත්වයෙන් යුතුව විශේෂිත දාස වෙලා වැඩ කටයුතු කරනවා විශේෂ දන්නේ නැති කෙනා. දන්නේ නෙමෙයි. විශේෂ වැඩන පැත්තකට කියන අපේ පැත්තේ කියන කතාව පුරුකාරයට වැඩක් බෑ වැඩකාරයට බොරුක් බෑ. ඒක ආව විශේෂ දන්නේ නැතුව කතා කරන්නේ කියන්නේ මනුස්සයා ව්‍යාකරණ වර්ධනකොට අහමින් එකට ගන්න මම බොරුව කරා. මට බොරුකාරයට වැඩක් බෑ වැඩකාරයට බොරුක් බෑ. වැඩකාරය වැඩි ප්‍රතිඵල නැතුව තු ලස්සන පිටිය සකස් කරලා වැඩි කරගෙන යනකොට උන්ට ඒ වැඩි හරි කියන හේතුව ප්‍රශ්න නැහැ ඒක ලස්සන කියන්නේ. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ සූත්‍රමය ඥානෙට අගය කරනවා. සූත්‍රමය ඥානයක් අවශ්‍යයි. මොකද අපිට මේ ස්වයංගෝ මේ ඥානෙ ගන්න බෑ. නමුත් මේ ගත්ත ඥානය ඔළුවෙන් පිළිගන්න එපා. ඒක වෙරිෆයි කරගන්න. ඒක යොදවලා Taman තුලින් බලනකන් ඕන නැත්තම් අපි කියන කුසල ඡන්දේ වශයෙන් ක්‍රියාවට නගල ප්‍රත්‍යක්ෂ කළ හැක්කත් අර තිබ්බ විශ්වාසය අපි ඔප්පු කරගන්නවා සුළු කාලෙකින්. මේ ශ්‍රද්ධාවෙන් තමයි පටන් අරගෙන ඒක අන්ධ ශ්‍රද්ධාවක් වෙන්න පුළුවන්. ඒක ටික කාලෙක ඔක්කොම පුළුවන් නම් මේ ශ්‍රද්ධාව හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. මේ ශ්‍රද්ධාව නැතුව යන්න බෑ. සුත්ත විඥාන නැතුව යන්න බෑ. නමුත් සුත්ත විඥානේ ඉන්දා ගුරුම ස්වාමීන් වහන්සේ ඒ ගුරුම ඉන්න මහාඳුර ඇත්තටම මුළු ඔක්කොම කටපාඩම් දන්නේ තරම්ම හරියට මහන්සියෙ. ඉතින් මහන්සියන භාවනා කරන්නේ. සුළු පිටේ භාවනා කරන්නේ. භාවනා කරන්නේ නැතුව මේගොල්ලෝ හැම ප්‍රශ්නවලටම මූල ධර්ම උත්තර දෙනවා. උනාදී වැඩි කල් දුවන්නේ නැහැ නේද? ඉතින් මේ සානන්සේ ඒ නිසා මේ සානන්ස ඇත්තටම අපි ධර්ම දන්න ඔක්කොම පාස්කල් කියන සංඥාව බාහනට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. එන්න මම බේසික්ස් මම කියලා දෙන්න කරන්න. හැබැයි ඉගෙන ගත්තා කියන එක භාවනාවට පාඩුවකුත් නැහැ. ඒක මූලධර්ම වශයෙන් බව දන්නවා. මූලධර්ම දැනගෙන සිටින් භාවනාවට නුසුසුසුකමක් නැහැ. නුසුසුකමක් වෙන්නේ ඒක ධානය ඇන්දොත්. ඒක මාන්නයට ගත්තොත් කරගන්න. ඒක බිම තියන්න. බිම තියලා භාවනා කරන්න. ඒක සාමාන්‍ය ශිල්පෙක විතරයි. අපලයන් නැති සතියක් පාරකට බුදු ධර්මයක් ඉඳන්වත් වෙයිසලා තීපකේ පැහැදිලිවම බුද්ධාගම කිසි තැනක සත්‍ය උගන්වන්නේ අහන්න මේ පොඩි දරුවා කාට හරි ඉස්කෝලේ හරි පහන් පාඩමේ කවදාකවත් සත්‍ය කියන පාඩමකට බණක් අත්තහලා කතාවක්වත් කරලා පොතක්වත් කියවලා තියෙනවා කියන්නේ. ඒ ඒක කොහොම වෙච්ච එකක්ද කියන දන්නේ නැහැ. අපේ ඉතිහාසය බලනකොට අවුරුදු 1000ක විතර කාලේ අපි අකින් අතට අන්ධකාරයේ මල්වට්ටි පාස් කරන හැබැයි මල්වට්ටි තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අපි අපි කියන්නේ අනිවාර්යයෙන්ම යුතුයකමක් තමයි ඉස්ස පරම්පරාවෙන් පහු කරන්න ඕනේ අපි අතර පාස් කරන මොනවද දන්නේ. ඒ නිසා බුදුජානකගේ මූලික ඉගැන්වීම අප්‍රමාදින සතිය නම් ඒක නෑ. ඒක මේ මම අභියෝග කරනවා නෙවෙයි ප්‍රීජුවේ ඕන තරම් බලන්න. ඕන දැන කියවන්න. කිසිම තැනක කවුරුත් මේ සතිය කියන මාතෘකාවට කතා කරලා තියෙනවද කියලා බලන්න. දැන් නම් ඇත්තට පහුගිය අවුරුදු 10 15 සිට මම වැරදි යම් යම් කැටි කතා කරන්න පටන් ගන්න තියෙනවා. නමුත් ඒකට අවධානය යොමු කරන්නේත් නැහැ. ආගමන ගැන කතා කරන විශේෂයෙන්ම මූලධර්ම බුද්ධාගම ගැන කතා කරන කෙනාට මම කියන්නේ අපිට අර භාවනා මධ්‍යස්ථානේ කවදාකවත් බුද්ධාගම සේයක් වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා කියන්නේ. මොකද මේකේ කතා කරන ධර්මයේදී විතරයි මේ කතා කරන්නේ. ඒ නිසා බුද්ධ ධර්ම මම එක්පාර මට මතකයි මම 79 80 විතර වෙන්නේදී ඒ ඇත්තට තියෙන ප්‍රධාන පන්සලක් ඕකට දන්නේ ගහමතුරු කිව්වා ඇවිදින යුනිවර්සිටි එකක් ඇවිල්ලා තියෙනවා. මුළු යුනිවර්සිටි එකේ පිටින් ඇවිදිනවා. කැනේඩියන් කණ්ඩායම. ප්‍රොෆෙසර් තියෙනවා, ශිෂ්‍යයෙක් තියෙනවා, ඔක්කොම තරුණ තරුණ. ඉතින් මේකට විශ්වවිද්‍යාලයෙන් හොඳ දේශකෝ ගිහිල්ලා දේශන පවත්වනවා. ඉතින් ධර්ම හම්බු මට ගිහිල්ලා මේ සම්බන්ධ වෙන්නේ. අහගෙන ඉන්නේ ඉංග්‍රීසියෙන් කරන්නේ මගේ ඉංග්‍රීසි එච්චරම හරි නෑ. එතකොට කිව්වා හෙට දේශනේ පවත්වන්නේ බෝකට ප්‍රේමවත් මහත්තයයි. එහෙනම් මම ගියා ආන්න. මම ගිහමයි පුස්බයිටි ගිහින් බැලගෙන ගියා. ඉතින් මට එච්චර දුක් නෑ. සම්බන්ධ හම්බුත් කියලා රැක්ටි හිටියා. බෝකට ප්‍රේමවත් මහත්තයව කවදාවත් දැකලා ඒකට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයේ ලේකම් වශයෙන් කටයුතු කරනවා. ඉතින් මහත්තයා කතා කරලා කිව්වා මම මේ ඇත්තට මේ අවස්ථාව ලැබුණට සන්තෝෂ වෙනවා. නමුත් මේගොල්ලෝ ලංකාව දිහා බැලුවට පේන තියෙන 99.99999ක්ම බුද්ධ ධර්මයක්. ඒ බුද්ධ ධර්මය හොයන්නේ මම නිකන් කරකොල දැරියා මේ පිටරට මිනිසුන්ට කියන්නවත් නම් මෙච්චර සකල දෙවියන් පිළිවිල්ලා කරේ ධර්මද්වීපේ ඉඳගෙන මේ බුද්ධ ධර්ම නැහැ කියලා මේකේ බුද්ධ ධර්මේ නැහැ කියලා. එයානේ මම දිගින් දිගටම කතා කරලා කිව්වා කොච්චර හෙව්වත් බෞද්ධයෙකුට හෝ පිට කෙනෙකුට ඇයිද මේක ධර්මයේ හොයන්න බෑ. ආගම තමයි තියෙන්නේ. ඉතින් පස්සේ මම ධර්ම කාමරේ ගිහිල්ලා කතා කරලා කිව්වා මේ මිනිස්සයා බෞද්ධයෙකු කරේ කරන කතාව විසම නේද කියලා. ඊට පස්සේ කිව්වා ඉතින් මේක තමයි ස්වභාවය. අපි මේ රැකලා තියෙන්නේ අකින්නේ ආගම තමයි. ඉතින් මේ ආගමේ දැන් සමාවෙන්න ඕනේ බුදුහාමුදුරන්ට තමයි ආගමේ කතෝලික මුස්ලිම් බුද්ධාගම කියලා වෙනසක් නැහැ. ඔක්කොම ආගම නම් ආගම තමයි. ඒකේ තියෙන්නේ අරු මරපන් මූකොටපන් කියන කතාව විතරයි. ධර්මයේ තියෙන මේක ගැළවෙන්න කතාව. නමුත් ඒක අයින් කරලා දැන් තියෙන්නේ බෞද්ධ කාර්යෝ කතෝලික මිනිස්සු බලන්න. කතෝලික මිනිස්සු බුද්ධාගම බලන්න. එහෙනම් මුස්ලිම් කාර්යෝ බලන්න. ආගමෙන් තියෙන සෙක්ටේරියන් මේක මිනිස්සයා කපා කොටවන්න හදපු දෙයක්. බුදුජානනාථේ බුද්ධ ධර්ම දේශනා කරේ බුද්ධ ධර්මව කතන්ද නෙමෙයි. හැදුනේ ඒක. නමුත් ඒක පැත්තකින් බලනකොට පේන දිනවා දැන් ටික ටික හරි හොයන මිනිස්සුන්ට හොයන්න පුළුවන්. ඉස්සරට වැඩිය බුද්ධ ධර්මයට යනවනම් හොයන්න පුළුවන්. අසත් මට වගේ අවුරුදු 8ක් 10ක් ගියයි. නමුත් නාස්ති නැහැ. අප්‍රකටම් වාකයන්නේ හොයන්න පුළුවන්. අර කනගාටුයි කියන්නේ මේ අවුරුදු 40කට ඉස්සෙල්ලා එවුවනම් හොයන්නත් නැහැ. හොයන්නත් නැහැ. කපිල කුසාන්ති පොතක් ලියනවා විදර්ශනා දරුවෝ කියලා. ඉතින් පෙන්නලා දීලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ තෝරන වෙලා පන්සල් ගාන ගිහිලා බුස්කොල්පත් සුද්ධ කර කර කොහෙද භාවනා ක්‍රමයක් තියෙන කියලා ඔයලා තියෙනවා. කිසිම තැනක නෑ වැඩියෙන්ම තියෙන චතුරාර්ය භාවනා විතා උද්ධානුස්සති අසුර මර්මසති. ඒකටත් ගාථා කරන ගාථා ටික විතරයි තියෙන්නේ. කරන්න හැටි. ඉතින් දීලා තියෙනවා මේ වෙනකොට අපේ පරපුර කැඩිලා. අපි බුරුමෙන් තමයි ඇවිල්ලා මේක බඩ් කරලා ඊටවස අපි කල්චර් එක තිබුණානේ දැන් අල්ලගෙන යනවා ඒ නිසා අපි ඉපදිලා තියෙන්නේ හරියටේ වේ කාලයේ දේශේ කුලයේ මව බලලා ඉතින් ඒ ආපු වෙලාවෙත් අපි මූලික දේ ගන්න නැතුව අර එල්ලලෙව කරොත් අගම විතරක් මම හිතනවා රටෝලේක මිනිසුන්ට වැඩි අපිට සාධාරණ මොන විදිහට ඇත්තම ගන්න දෙන්නේ අගම විතරයි නේද ඒකේ ධර්මයක් තියෙද්දී මේ ආගම විතරක් රැකලා ධර්මය රැකේ නැත්තම් මේ මේ මට්ටමට ආපු මනසට හිතට කිසිම සාන්තියක් දෙන්නේ නැහැ. හරි හිතනවා මොකද්ද මෙච්චර මේ අපි දේවකන් ලෙල්ල නේද? ඉතින් නියම වශයෙන් කොතනද තියෙන්නේ කියලා තේරුනාට පස්සේ ඒක ඊළඟට හොයාගෙන යනවා. නිසා ආගම ධර්මයේ කියන දෙක වෙන් කරන්න දැනගන්නවා කියන එක ඒක මේ pure maths, pure science and applied science කියලා දෙයක් තියෙනවා. ඉතින් මම නිලමින් වෙලාවේදී ડોક્ટર ප්‍රනාන්දු මාර්ගට ඇවිල්ලා බුද්ධ ධර්ම pure science එකක්ද applied science එකක්ද? ඕක මොකද ඕක අපි නිතරම සාකච්ඡාවක් තියෙනවා. මම කිව්වා purely applied science එකක් කියලා. ආ මොකද නැහැ. එහෙම බෑ. එක්ක pure කියවා එක්ක applied කියවා. මම කිව්වා purely purely applied. purely applied science එක මේක කිසිම රකින්න දෙයක්වත් දරුවන්ට දෙන්න දෙයක්වත් නැහැ. ඔබට පුළුවන් නම් කොට දැන් එච්චරයි මේකදී. අකින් අතර දෙන්න ආගමක් මේකේ නැහැ. වර්තමාන ජීවත් වීමක් කියන්නේ ඒත්මත් එක වාරයකට අඳු ගන්න ප්‍රශ්නයක්. එයා කියන්නේ කියන එක කම්ප්ලීට්ලි ඇප්ලයි සයන්ස් එකක්. පියෝ සයන්ස් කියන්නේ ගන්න දැන ඉදුවන්තු කියන්නේ අපිට ඇප්ලයි කරලා අපිට ගොඩේන විතරයි. ආය කාටවත් තිනස් කරන්න දෙයක් නැහැ. මේ පියෝ සයන්ස් ඇප්ලයි සයන්ස් කියන්නේ ඒක පියෝලි ඇප්ලයි සයන්ස් එකක්. මුත්‍රිගේ ඕ මම පැහැදිලිව දැනගන්න කියන්නේ පිටරටින් එනවා ලංකාවට ඔය පාලිකා බෞද්ධ විශ්වවිද්‍යාලයේ PhD කරන්න. ඉතින් ගියාම ස්ටාෆ් එකේ දෙකිනවලු නිවන් දකින්න හිත තියෙනවා නම් මේකේ. මේ දෙන්නේ PhD කරා. ඒ වගේ ප්‍රතිපත්ති උරන් ඕන නම් මෙහෙන් දෙපයි ඒක දෙන්න වෙනවා. ඒ තරමට මේගොල්ලෝ කුට්ටිය ගන්න ආගමට විතරයි. මුදු මුදු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලෙම නෑ පාලි වන්නට හම්බුනේ. වික්ෂු විනය උගන්වන්න හවුරු කෙනවා ඉතින් මම මේ දන්න හින්දා මම මේ කියන්නේ. හැබැයි ඇහුවොත් හාමුදුරන්ගේ නීතිය ගැන ආයෙත් 10ක් 15ක් උනත් ඉන්නවා කියලා දෙනවා. එහෙම නැත්නම් මේ දයන කුමාර ගැන ඇහුවොත් නැත්නම් යුද්ධ ගැන ඇහුවොත් ඕන තරම් ලෙක්චර්ස් දෙන්න කට්ටිය. හැබැයි මේ බුදුහාමුදුරන්ගේ මූලික තේමාව උගන්වන්න ඒක තියෙන නිසා අපිට කියනවා අපි පුද්ගලික මට්ටමේ කුංචි මට්ටමින් අපිට කරන්න දෙයක් සාහෘ විදියට දැනගෙන මේක කරනවා නම් කෑකොස්සන් ගහන්න ඕනේ කමකුත් නෑ කාටවත් මම මේ වචන කතා කරලත් සමාවෙන්න ඕන කාටවත් හිත්සි දෙනවා නම් ඒක නෙමෙයි මගේ ඕනකම මගේ ඕනකම මේ ලෙල්ල අයින් කරලා මදි වෙන් කර ගැනීමට දෙවන්නේ අපිට වග වෙන්නේ කරගත්තොත් එයා අතේ තියෙන්නේ ඒක කාටවත් මේ අත්ුක්කන්දන පරවම්මලේ තියාගන්න බෑ මට හම්බුණා කොට හම්බුන්නේ නැහැ කියලා එහෙමකුත් නැහැ නමුත් මේකේ තියෙන අනතුරු දැක ගන්න ඕනේ හරියටම ගිල්ල අල්ලගත්තේ නැත්නම් ඔබට අනන්තව බුද්ධ ආගමේ බුද්ධේ බුදුහාමුදුරු දේශනා කරපු තව ඉතින් ආගම තුළ මුසුප්පු කරන මුසුපත් කරන තැනක් තියෙනවා ඒක කරන දෙයක් නෑ අපි නමුත් මේක පින්නවා මොනවා පින්නවත් අපිට ඕනේ බලන්න පුළුවන් කතියක් නෑ අන්න එකට ටූල් එක තමයි චීන කන්නඩි තමයි සතිය Thank you. ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්නේ. මම පොඩි උන් සිංහල තේරෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ සිංහල අවසරයි ස්වාමීන් වහන්සේ යම් පුද්ගලිකේ මරණාසන්න අවස්ථාවේදී පිළිත් දේශනා කර දීමේ ඔහු ඇයකල පින්මතක් කර දීම බොහෝ බොහෝ ලංකාවේ සිදු කෙරේ. මේ පුද්ගලයා හොඳ මානසික තත්ත්වයකින් සිටි හොත් නැවත ප්‍රතිසංවේදී මේ බලපාන්නේ කෙරේද? වඩා සුදුසු කුමක්ද? ඒක ඇත්තටම හරියටම කරනවා නම් ඒ මරණ මිනිහගෙන් අහන්න ඕනේ. එතකොට සංකාරයක් කියන්නේ මට කියන්න තියෙන්නේ කොහොමද ඉන්නේ කියලා හිතලා තමයි. ඒ නිසා එක්ක අපි මැරෙන්න ඕනේ නැත්නම් අපි ජීවිත කියන්න ඕනේ. එතකොට නම් අපිට අදුවානේ ෆීල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කරන්නේ මේ සාරසුභවාදී මොකක් හරි කරනවා. මැරෙන්නේ මැරෙන මනුස්සයෙක් නෙවෙයි. අර ඉන්න මනුස්සයෙක් ඒක අදාගන්න කරන දෙයක් මෙතන තියෙනවා. ඒ මනස හිතනවා මේක මොනක් කෙරුවේ නැත්නම් හොඳ නැහැ මොකද Taman දෙයක බලහන් ඉන්න බැරි කෙනෙක් ඉන්නවා මම බැලුවා සායිතින් කතරේ මනසේ පාඩම් කෙනෙක් ඉන්නවා අපේ ගැටි පිරිත් කියනවා නානාත් දේවල් කරනවා ඒකට මේ දෙලින් උත්තරක් නැහැ මෙඩිකල් පොතක් තියෙනවා ව්‍යාධිකාරක නොඩොක්ටර් කියලා ඒක කියන්නේ ડોක්ටර් කෙනෙක් නැත්නම් හෙල්ත් සර්විස් කෙනෙක් හෙල්ත් සර්වන් කෙනෙක් කරන්න ඕන දේවල් ටිකක් ෆස්ට් ඒඩ් වල පොඩ්ඩක් එහා ගිහිල්ලා ලියලා තියෙනවා මේ ගමේට තියෙන උපකරණ වලින් වැඩි කුසල බෙහෙත් නැකට ගන්න නැතුව ප්‍රතිකර්ම කරනවා. ඒ හරි හොඳ එක භාෂා 50කට කාලා තියෙනවා. ඉංග්‍රීසි ඉස්ලාම් ලියලා තියෙන සවුත් ඇමරිකන් ලැන්ග්වේජ් එකකින් ඉංග්‍රීසියෙන් කියන කොටක් වෝන ඩේවිඩ් වෝන කියලා ලියලා තියෙන අරගෙන කියලානේ කායි හොඳ ඩික්ෂනරි එකට. හොඳ සිම්පල් ඉංග්‍රීසි කෙනෙක් අත්බගන්න. අනිත් එක හරි ලස්සනට එක එක සබ්ජෙක්ට් කරගෙන ෆස්ට් ස්ටේජ් වල පොඩක් හරි ඉතින් අන්තිමටම ලියලා තියෙනවා මරණය පිළිපදින කොහොමද කියලා. ඒක දිවිලා තියෙනවා ඔබට පුළුවන් තරම් උපරිම ඉඳලා පිළිබඳව ප්‍රතිකර්ම කරපහන්. මොකද ඔබට තේරුණා නම් මේක අන්තිම කියලා බුද්ධ සන්තෝෂයෙන් ඉවරයි අන්තම් කරපු කියලා. මේ මානසික විඳවිල්ලත් ඉවරයි. ඔබට ආයෙ ඕකට මිරිකන් ගන්න එපා, කටමන් ගන්න එපා. මොකද ලෙඩා දන්නවා දැන් වැඩනවා. විශේෂයෙන්ම මිදිලිච්ච පැනවු මිනිස්සයා මේ තේරුම් ගන්නවා. ළමෙන් තමයි. ඒක නිසා ඉතින් ජීවත් කරන්න පුළුවන්කම උඹේ වටිනා පොඩි කියලා. එතකම්ම නම් අපි එයාගේ සහයෝගය ඇතුව හරිනම් ලෙඩා දැනගත්තා නම් ලෙඩාට තියෙන සමාන තියෙනවද ගන්න බෑ. ඒක කරන්නේ. මේ වෙලාවෙදි කරන්න පුළුවන් හොඳට තමයි පිළිස්සන කියන එක දැන් කරපු කී මතක් කරලා දෙන්නේ කොහොඳයි. ඉතින් ඒක කොහොමද වෙනවද කියලා මරණ කිනාගේ දෘෂ්ටි කෝණේ හෝ මරණ වස්තු මොකද වෙන්නේ කියන්නේ අපිට ඇත්තටම නෑ පිටු දැනීමක් අපිට ඉතින් ගන්න වෙන්නේ කරන්න පුළුවන් දෙයක්. මම අහලා තියෙනවා මේක තමයි වීඩියෝ ප්‍රේක්ෂා මේක තමයි මේක අදාළ නැති වෙන්න පුළුවන්. ඒ මානසික පිටියලෝ දරුවන් යනවා බල්ලෙකුට උඹ උඹ ප්‍රශ්න කියන්නේ පිටාට මන්තු. අසල් නැතුව බල්ලෙකුට උඹ කේවක් කතා කරනවා. කොහොම කොහොම අපෝ මහත්ම ගණන් කතා කරලා ඉවත් කියලා මම මරණ වෙලාව ආවොත් මට කර්මනාඩක කරදර කරන්න පුළුවන්. මට ඉන්න දෙන්නේ මම මම එකට රැක්කේ. ඔයගොල්ලෝ කලබල වෙන්න එපා කියලා. ඉතින් පවුල කට්ටියත් ඒකට පුරුදු වෙනවා. ඊට පස්සේ කොහොමද මරණ වෙලාවේදී ළමයි තුන කිව්වේ අන්තිම මොහොතේ ඉඳලා කළු හොම් බරායින්වා තාපර කරාජයක් විතර පොවන. දැනිට ඔක්කොම දැක්කලා දිනා දෙන්නේ. ඉතින් මම කියනකොට අන්ත කටවහලක් ගන්න. දැන් කතා කරගන්න බෑ. අර මම ඉතිරියක් දාලා කට ඇරියනවා. ආත්මගතම කවදාවත් ජීවිතේකට නැතුණු හරි පැකිල නැතුණා. ඒක ඒ කියන්නේ කරන්න පුළුවන් උදව්ව මුළු ජීවිතේම කියලා මට මේ ධර්ම මොකක් කරන්න එපයි. මේ වෙලාවේ එල්ල ගිරන්නුවත් දාලා අදිනකොට අන්තිමටම කීර කවදාකවත් හිතා ගන්නට කුණු අර්ථයක් තියාගෙන ඉන්න. ඉතින් හොඳ කරනවද නරක කරනවද කියන එක අපේ මින්ෙන් නම් එකක්. මරණ පන්තියේ ඉන්නේ දෙන එකක්. ඉතින් අපිට පුළුවන් නම් මේ මාසයට ඒකේ සම්බන්ධ වෙන්න. ඒනාවේ ප්‍රධාන වශයෙන් කියන්නේ මරණ පිළිගන්නවා. මරණ පිළිගන්න පිළිකයක් උපයක්වත් නැහැ. යාට නැහැ තමන්ට පිටහදා ගන්න පුළුවන්. නමුත් සමානතර ගැන ඉමෝෂනලි සම්බන්ධ වුණාට පස්සේ මේ නානාත්ම ක්‍රම කරනවා හරිම අකාටික දේවල්. විශේෂයෙන්ම තමන්ගේ හිතවත් කෙනාට මොකද හිතවත් කෙනෙක් එක තමන්ගේ බලුවක් නැරෙනවනේ. ප්‍රිය වස්තු නැහැනකොට තමන්ගේ පළුවක් නැරලා යනවා. ඒක තමයි දින ගන්න බැරි දේ. ඒක නිසා මේ මරණ මොහොතදී එක්කලේ යුතු දේවල් වලදී මගේ ප්‍රතිපදාව තමයි වඩා හොඳ. බටහිර ලෝකයේ හැටියට යුතනේශය පිළිවිලා තියෙනවා. මට ඒකත් දෙන්න දෙන්න එපා. කියන්නේ එපා. මේක ඉවර කරන්න කියලා. ඉතින් ඒකට බිල් එක අංගිල් එකේ ලියලා තියෙනවා. මගේ බ්‍රේන් එක හાર્ට් එකයි දෙක එකක් වැඩ කරන්නේ නැතුව ගියොත් ඉවර කළා ගන්න. නමුත් ડોක්ටර්ස්ලා කියනවා අපේ පොත් එකේ හැටියට කරන්න බෑ කියලා. ඉතින් ඒකකොට පොත් උඩ ගන්න ඕනේ. මම විල් එක හැටියට කරන්න. ඉතින් කොහෙද යන්නේ කියලා බලන්න මේ විදිය මෙහෙම නැරෙන්නේ ප්‍රශ්නේ තියෙන ડોක්ටර් තාවයි උසාවියේ. ඉතින් ඒ වගේ මේක අනුන්ට පාව දෙනාට පස්සේ මේකට හේතුපත් ගෙදර මැරෙන්න තින්නේ නැතිව. ඉතින් තාම මැරෙන්න වෙනවා කියලා කියන්නේ දුක්ඛල ලියනවලු අන්තිමට අපිට කරන්න පුළුවන් හරිය සියල්ල කරා. නමුත් මෙදා මරයි කියලා. හරියට කියනවා නම් ලියන්න තියෙන අපායට කියලා කරන්න ඉතින් මේ කරලා තියෙන බය වෙන දෙයක් නැහැ කිව්වා. ගියාට පස්සේ කරන්නේ ඉන්නේ කරලා එවලා තියෙන්නේ බයන දැක්කන් දිවන හොඳයි කියලා ටයිම්ස් මැගසින් එකේ ජෝක් කරා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සිංහල මුගලන් ආගතන් වහන්සේ අද සභාවෙමත මේ තිබෙන ලැබූ පසුව දෙමාපිය ප්‍රාතිනිකයන් පාලනය කරන එකක් ඇති වේකදී. මේක ඇත්තටම හරියට කියන්න බෑ. මේ නියෝජ්‍ය වෙන ලැබුවට පස්සේ දීච්ච කරුණා. මට ඒක හරියට මතක නෑ. ඒක ඉතින් ඉතිහාසගත කාරණාව නියෝජ්‍ය වෙන ලැබුණා. පස්සේ නම් මේ ප්‍රශ්නේ මතුවෙනවා. ඒක ඉස්සරලා නම් වෙන එකක්. නම් ඒ එවැනි දෙයකින් මේ අවසාන භවයට මෙතන බරපතල නිවය කාමපද ප්‍රතිඵලයක් එන්න පුළුවන් කියන ප්‍රශ්නේ තියෙනවා. නමුත් මේ කර්ම විෂය බුදුජානක කියලා කියනවා අපි කල්පනා කරන්න එපයි කියලා උන්මත් කරනවා. කර්ම විෂය අපිට හිතා ගන්න අමාරුයි අවශ්‍ය පොඩි ටිකක් බුදුහාමුදුර අපිට අතේ පන්ති පුතේ නවයේ පන්ති පුතේ 10 පන්ති පුතේ කියනවා ඒ ටික ඇති හැඩේට ඒක වැඩි හදුරට ගියොත් ලේසිම ක්‍රමයෙන් තමයි උන්මත් කරන්නේ කර්ම විෂය අත්‍යන්ත විෂයක්. අපි හිතා ගන්න අමාරුයි. අපි එදා කතා කරා මුකුචුලුමකට කරගෙන මුකට කරන තුන් භාජනයකට ගන්නොත් දුන්නු රස එනවා විශාල දේ කඩිකුලක දහම් කියනවා තේින්නේ නැහැ. ඉතින් ඒකට අපිට පේන්නේ කර්මය අහෝසුමයි කියලා. අහෝසු වෙන්නේ වෙන්නේ අර සාපේක්ෂ වශයෙන් බලනකොට ඒ බලපෑම අඩු වෙනවා. ඉතින් ඒකට කෙනෙකුට කියනවා නම් බුද්ධ ඥානවන්ට අහෝසි කරන ක්‍රම කියලා කියනවා. මේක තේරුම් ගන්න ඕනේ වගේ සාපේක්ෂතාවාදීකින් ඉතින් මේක පිළිබඳව මේ මුලත් මහරහතන් වහන්සේ අගර අවීමට නියතිව ලැබුව පසුවත් මේ කියන්නේ පසුවත් කියන එක සාති කරලා දෙමව්පියන් ඝාතනය කියන තරම් පාලනය කරන එක පිටක් ඇති වෙන්නේ කෙසේ. ඒ ඇත්තට බෑ කියලා කියන්නේ. පිටක් යන ස්පීච් එක කියන්නේ මොකද ඒක? මේකේ කිසිසේත්ම මොනම විදිහක ප්‍රෙඩික් කරන්න බෑ. තාමත් තේරෙන කෙනෙක් මරන්න. එහෙනම් වෙන භාෂාවල් සඳහා හිතා ගන්න බැරි කෙනෙකුට ප්‍රේම කරන්න ඕන නැත් කියලා. ඒක ඒ තරම මේක අජුව අජුවයි. හරිම අපුලයි. හරිම මේ සමාජශීලී සම්බන්ධකයක් ඇත්තම නෑ ඔය පෙන්වන්න හැදුවට ඒ තරම තුච්චයි පාරයි. කුප්පයි. අජුවයි. කෙලෙස් කියන්නේ ඒක. ඒකට කියනකොට කෙලෙස් ඕන පිළිසුද්ධයක් කෙලසන්න පුළුවන් කතිය කියලා ඒකයි කෙලෙස් කියන්නේ. මේකයි වත් කියන තාක්කල් මේ අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා හිතනවා. මොකද මේ කොයි වෙලාවෙ අපිට තරම් නොවන දෙයක් අපේ ඇතුළේ වෙයිද කියලා කියන්න බෑ. ඒ වෙනකොට අපි පුද්ගලයාට බලනවා මේ මේ වගේ අමනේ අසමජාතිකේ කියලා. මොකද කෙලෙස් කියන කිසි කෙනෙකුට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මොකද Taman කොයි වෙලාවෙ පිටින් වැඩිද කියන්න බෑ. මේ ඒ තරමටම මේක අපි ධාත භාවයේ පවත්තන්න යනවා. මම පුදුමයි කිසක් මොනවා නේ. ඒක පොඩි සංකාරයෙන් එහෙනම් තමයි අපි ඇත්තටම මේ ලොකු ශිල්පිකාවක් සමාජ ශික්ෂාවක් ප්‍රඥා ශික්ෂාවක් ගන්න ඒකට තමයි. නමුත් අපිට සිද්ධ වෙනවා ඒ තරම් සීල සමාධි ප්‍රඥා අපි ගැඩුවත් මෙහෙම දෙයක් වුණාට ඒක දරා ගැනීමේ ශක්තියක් අපිට තියෙනවා. සංගණන මතකද කියලා ඒ වෙන ශ්‍රමණ ශ්‍රවණ සමුදාය කියලා පිටපටියක් ආවා. සමුදාය. ඒකේ වෙන සමුදාය කියන්නේ ජීවිතවල මේ ඒ තාමත් දුප්පත් හත්කක් අතර ඉන්න ආච්චම්ම කෙනෙක් කරගන්නවල පොල්ලෙන් ගහලා මරලා එහෙම දාලා යනවා. ඒක සම්පූර්ණයි. දෙවියන්ට කරන්න පුළුවන් නරක වැඩ කරන්න පුළුවන් ගැන කිසිම හැඟීමක් නැහැ. ඉතින් ඒක ඇත්තටම තේරෙන්නේ නැහැ ඒ සීනික දකින්නකොට මොකක්ද වෙන්නද කියලා. ඒකේ ට්‍රේනින් එක හැටි කරන්නේ. මේක හොඳ වැඩක්. රාජ්‍ය ප්‍රාති වෙන්නේ ජීවිත පූජා කරන වෙනමද අර අන්තිම නරක වැඩක් අන්තිම දුප්පත් අම්මා කෙනෙක් වයසක අම්මා කෙනෙක් ඇදලා ගන්න අර පොල්ලෙන් ගහනවා මරම ගන්න. ඉතින් ඒ වගේ නිකන් කලස්කතියක් එනවා. ඒක ඔලබල ගතියක්. ඒක මේ කාටවත් වග වෙන්නේ නැති ගතියක්. ඉතින් ඒක මේ ට්‍රේනින් එකේ යනකොට ඒක 100% අපිට කන්ට්‍රෝල් වෙනවා නැති කියලා. කියන්න තමයි. ඉතින් අන්ප්‍රෙඩික්ටබල්. මොකද වෙන්නේ කාටද මොකද වෙන්නේ කියලා වල බලපෑමට ඇතුණාට පස්සේ කියන එක ඒක විචිත්‍ර විෂයක්. ඒක කල්පනාච වැඩි ඉන්න කාලේ අම්මයි පුතා දෙන්න එකතන පැවිදිලා වස්ස තුන දෙන්න අන්තිමට කාම සේවනයේ ඉන්නවා. ඉතින් පස්සේ දැන් තමයි මේ වාහනේ මේ අම්මා කියලා කිව්වද කියලා එක්කලා කියන්නේ මොනවද කියන්නේ. දෙනවා පුතා කියන්නේ. මේ අම්මා කියලා කිව්වද මේ අපි දැන් නැතුවට මේ ලෝකවල වල හරියට නිද වෙනවා. අපි කියන්නේ මේව මේ ලෝකේ දැන් සිද්ධ වෙන්නේ නැහැ. එන්නත් කොහොමද වහපු දරවල් විකසී ලස්සන දෙන්න ඔක්කොම. ඉතින් ඒ මනුස්සෙන් මේක උනාට පස්සේ සමාජයේ අර තියෙන සැලකිලි නිසා ලොකු විලෝපණයකටපත් වෙනවා. ඒ කියන්නේ ඒ මත්තටපත් වෙනවා කියන්නේ කාටවත් නොවෙන්නේ කියන්නේ. ඉතින් තමයි. ඒ කියන්නේ කෙලෙස් මුචිනේ කෙලෙසෙන ස්වභාවයේ ඒ වගේ හතුරෙක් හතුරෙක් හතුරෙකුට විසින් කරන්නා වූ තරම් දඬුවමක් අපිට කරනවා. දැන් මේ කෙලෙස් තියාගෙන ඒකගේ ඔළුවේ අසුචි තියන ඉස්තිස් කියන වගේ අපේ සුද්ධ භාවය ගැන අපේ පිරිසුදු පිරිසුදු පිරිසුදු කමක් ගැන සත් භාවය ගැන කල්පනා කරන්න එපා. කඳුලක්ක් තියෙනවා. සුගතන සුචි තියෙන අසුචි මොහොතයි ඇල්පේටි තුඩකතරම් ප්‍රමේයයක් ප්‍රමාණයක් ගැනවත් ගඳයි. එනිසා ඒ තරම්වත් කෙලෙස් තියනකම් මට යන්තම් සෝවාන් වුණත් ඇති කියලා නතර කරන්න එපා. ඊගාලට යන්න. නිසා අනාගාමී වුණත් හතම පාවා දෙන්න එපා. රහත් වෙන කම් අන්තිම බිඳුව අයින් කරනකම ෆයිට් කරන්න කියලා තියෙනවා. අර කුංචි ටික ඇති මේ අපි දන්න දෙයක් තමයි කොච්චර ලස්සනට දෙනගෙන් පිළිතුරු කිරි දෙවුවත් මේ කිරි කලයේ ගොම කඳුලක් වැටුණා. නැත්නම් මූත්‍ර කඳුලක් වැටුණා. ඒක කොහොමද? ඒක කියන්නේ මේකට මගේ මොනවක්වත් කියන්නේ ඉති කලෙයි ගොම කඳුලයි ඔක්කොම හොඳයි මිනිහා හැබැයි මෙන්න මේ ගතිය තියෙන නිසා ඌ පොඩ ගන්න බෑ යකෝම කිරිත් හරි අර කඳුල වැටිච්ච ගමන් ඒක වැඩි වෙලාවක් යන්නේ නැහැ වැඩි වෙලාවක් යන සම්පූර්ණ කිරිතිල ඒ නිසා ඒක දෙපැත්තට කරන එක තමයි මේ පංචේ ප්‍රඥාන කියන්නේ දෙක වෙනකොට හඳුනාගෙන ඒ දෙක දන්නේ නැත්නම් එකම ගාලේ එකම වැටිකෙන් තමයි කිරි ගොමයි දෙක වෙන්නේ කලවම් කරපුවම වෙනස් දෙයක් කරපුවම වෙනයි. ඉතින් බුදුරජාණන්සේ බලන්න ගන්නේ මේ මිනිස්සුන්ට පෙන්නලා දෙන්න මෙන්න මේක හොඳ පැත්ත, හරි පැත්ත, මේක නරක පැත්ත. ওই දෙකම හැම කෙනාගේම තියෙනවා. ඒ නිසා උඹලා ඔක්කොම මිනිස්සු. එක එකක් සුද්ධයි කියන්නේ. ඒක තමයි තාරාතිරක් අපි මනින්නේ ඔය අත්බැල්මෙන් අපි ඒ වන්නේ ආර්ථික අත්බැල්මෙන්, දේශපාලන අත්බැල්මෙන්, සමාජික අත්බැල්මෙන් මෙන්න වැඩිදල් දුවන දේවල් නෙමෙයි. දුරදී යන දේ නම් කෙලෙස් තමයි. කෙලෙස් කියන පරිසංකල්ප නැනස මට හිතෙන විදිහට ඔය විවරණ ලැබනවා කියන්නේ මම දන්නේ නැහැ විවරණ කොහොමද මම කියන්නේ මේ හැටියට ඔය කරුණෝ ටිකක් බලලා අපි හිතුවොත් මට පේන්නේ ඒක ඇබ්සලියුට් ගැරන්ටියක් නෙමෙයි ඒක තමන් සුද්ධ කරගන්න තමන් දිනු කරගන්න වෙච්ච පොරොන්දුවක් නිසා කෙනෙක් කුරක් තියාගෙන මම පොරොන්දුනවා මම මගේ ජීවිතේ පිරිසිදු කරගන්න. ඔය පිරිසිදු කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තක් තියෙනවා. පිරිසිදු කරගන්න හැකියාව equal 50% තියෙනවා කියලා හිතනවා. ඔය නිකයි මම පැත්තෙන් අර මේ පිළිම ලැබුවා ඊට පස්සේ අධිෂ්ඨාන ශක්තියක් කිච්ච ශක්තියක් ලැබුණා. තවත් බුදු කෙනෙක්ගෙන් මේ සාහිත්‍යයක් ලැබිලා තියෙනවා. හැබැයි ඒක ඒ මාත්‍රෙමින් වෙන්නේ ඊට පස්සේ ආරම්භ කරන්න ඕනේ. මම කියනවා මේක හරි පැත්තටම ලඟු කරගෙන යන්න ගත්ත ග්‍රිප් එක අල්ලගන්න. අනිත් එක සිංහල ඉංග්‍රීසි දෙකම තියෙනවා මම හිතනවා ඒක නිසා ඉංග්‍රීසි කරමු කියලා. සමහරවිට එතකොට දැන් අපි අර ආනාපාන සතිය ගන්නකොට එකපාර ඔක්කොම දැනෙනවා ස්වාමීන් වහන්සේ අර හුස්ම ගන්නකොටත් ඒකත් වෙන තැන දැනෙනවා පිට වෙනකොටත් දැනෙනවා ඊට පස්සේ හුස්ම අර යනකොටත් ඒ වෙනස දැනෙනවා එතකොට අර මෙඩිටේෂන් කරනකොට අපි ඔක්කොම ගැන හිතන්න ඕනද එක තැනකට හිත තියාගන්න එක තැනකයි ප්‍රකට වෙනවා දැන් තත්ත්වයි දැන් තමයි සියල්ල අවබෝධ ජීවිතේ එහෙම නැත්නම් මේ එහෙම concept එකක් ඕනේ ප්‍රකට ප්‍රකට මොකද්ද ප්‍රකට දෙයින් පටන් ගන්නවා පටන් අරගෙන ඉන්නකොට ඒ දෙයට හිත මොහොත මොහොතලා ඉන්නත් හිතේ තහවුරක් ඇති වෙනවා පදියම ඒ පදියම තුළ මේකදී සමීප වෙනවා සමීප වෙනකොට වෙනද නොදැක්ක දේවල් කොහොම පේන්න පටන් ගන්නවා ඉතින් අර දකින්නකොටම කීප දිනක් බලන්න උත්සාහ කරලා හිත එක්සයිට් වෙනවා හිත හිත සැකෙන්න මතම අපිට පේන මේ ප්‍රපේන්නේ. ඒක පේන ටික තමයි අගේ කිරීමක් ආරම්භ වීමක් වෙන්නේ. ඉතින් මේක දැනගන්න ඕනේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි දෙන්න ආදර වෙන්නේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි දෙන්නගේ දෙන්න අවබෝධය වැඩි වෙන්නේ. ඒක බොහෝ කාලයක් අවශ්‍යයි. ඒ කාලයෙන් සිද්ධෙන්නේ ධර්මයෙන් ප්‍රතිස්ථාපනය කරන්න. ඉතල දැනෙන ප්‍රතිස්ථාපනය ඇසුරෙන්නේ. බොහෝ කොට ඇසුරෙමයි වෙන්න ඒකයි භාවනා පහතබ්බ කියලා කියන්නේ. ඒක නැවත නැවත කිරීමෙන් හිතලා නෙවෙයි ප්‍රායෝගික වෙන්නේ දැකගෙන තමයි කරන්නේ. මේ එහෙම දැන් ඒ මොබෙන් සාහන්සේ ඒ දැනෙනවා දැනෙන ඉත පස්සේ එක තත්ත්වයක් එනවානේ. ඒව දැනෙන්නේ නෑ නිකන් හුස්ම තියෙනවා විතරයි දැනෙන්නේ. එතකොට එතකොට ඒව දැනෙන්නේ නෑ. මොබදී ඒ වුණාට ඔක්කොම දැනෙනකොට හිතෙනවා නිකන් සැකයක් එනවා ඔක්කොම බලන්න ඕනේද එහෙම නැත්නම් එක තැනක හිත තියා ගන්න ඕනේද කියන එක ඔක්කොම බලනවා එක තැනක හිත තියෙන කියන්නේ ඩයිමෙන්ෂන් දෙකක් ඒක හොඳට පැහැදිලි කරලා නැවත කියන්නේ මොකද්ද ඔක්කොම බලනවා කියන්නේ මොකද්ද එක තැනක හිත තියා ගන්න ඔක්කොම දැනෙනවා කියන්නේ කරනවාට විස්ම වදිනවා ආස්වාදයෙන් විස්ම වදිනවත් දැනෙනවා ඊට පස්සේ ඒ යන හුස්ම නහය දිගේ යනවත් දැනෙනවා ඊට පස්සේ කෙලවර දැනෙනවා ඊට පස්සේ ආස්වාදයේදී ප්‍රශ්නෙට හුස්ම පිටේලා උඩුතලේ හුස්ම වදිනවා දැනෙනවා. ඊට පස්සේ අර එහෙම බලාගෙන ඉන්නකොට ඊට පස්සේ අර ඒ සෙන්සේෂන් දැනෙන්නේ නැතුව අර තුනී වෙලා එනවා යනවා විතරයි දැනෙන්නේ. එතකොට අර අර අනිත් ඒ ඒවා ඒවච්චර අර හදට දැනෙන්නේ නැතුව අනිවාර්ය ඊට කලින් අවස්ථාවේ තමයි දැනෙන්නේ. එතකොට එතකොට අර හිතක් දැනෙන්නේ හුස්මත් එක්ක මෙහෙම සතාවකට යනවා වගේ දැනෙන්නේ. ඒකට ලොකු සංස්කාරයක් කියලා තිබුණා. ඒක තමයි තේරෙන්නේ තේරෙනවා නම් හදිට කින්නක් වගේ එක තැනක හිත නෙවෙයි කියන්නේ ප්‍රදේශයක පරිසරනවා කියලා. මේ ප්‍රදේශයේ ඔක්කොම ආරමුණු කරන්න කියන තැන. සිල්වට එක්කත පොඩි ඉඳන් ගන්න. සිල්වට කියන එක දන්නවද මන්ද? සිල්වට කියන පුස්තක. ඒක තවත් අත්දැකීම්. මේ මේ ප්ලග් එකක් කියලා හිතන්නේ ප්ලග් එකේ තියෙන රෝග. අන්න ඒ වගේ ප්‍රදේශයක් කරගන්න. ඒ ටික ඇතුළේ තමයි මේ වැඩ ටික වෙන්නේ කියලා. මේ එයා ඒ ඇතුළේ ඉන්න බාට වල බලනවා. ඊට පස්සේ හොඳට භාවනා කරනකොට සිල්ලටේ සිම්ලටයක් ගන්න ටික පොඩි වෙන එක භාවනාවේ දියුණු. ඒ සිම්ලටේ බලන්නකොට ඔක මේ මොනවාද මේ ලංක කඩින් පරිප්පුවට කඩුවක් විතරෝගේ. ඒක සාමාන්‍ය මයිලෝ පරිප්පුවටක් විතරේ. ඒක අබෑටයක් ගන්නට ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ පුංචි. ඉතල ඒක නිසා ඒ පරිජ්‍යතම අල්පනිත තුරුකට පුත් කරන්න බැරි වුණාට මේ ප්‍රදේශයේ ඇත්තේ තමයි යා හැදෙන්නේ කියලා දැනගෙන මේ ප්‍රදේශයේම වළංගු ඒරියක් විතර දෙන්න. එතන පිට ගියොත් එතන පිට ගියයි කියලා. ඒ නිසා සීමාට කොටු කරනවා. කොටු කරලා ඉන්නේ ඉන්නේ පිටපත. පිටපත කියන වෙනවා. කරගෙන යන අන්තිම නැවිලෙල හරියටම චිත්තට පුංචි පටන් ගන්නවා. ඉතින් ඒක හිතන්න ඕන භාවනා හරියට එකලස් වෙනවට වෙන දෙයක්. එනිසා මුලදී අර මෙහෙම ලොකෝට කියලා හිතන්න යන්නත් බෑ. මුදුවේදක පුංචි වෙගෙන එනකොට ඒක මම කරන දෙයක් නෙවෙයි. සති සමාධිය කළත් මොකද වෙන්නේ? හිතම වෙන්නේ ලක් ඉතින් කටයුතු කරනකොට එන්නේ එන්නේ අන්තිමට මුච් කරනවා. ඒක තමයි විදින වදින ආසනෙ දෙන්න ඒක එතනම හරි වදින විදිහට එතනම අසාරය වගේ විදිහට එතනම කියන්නේ ඒක තමයි ඒක තමයි යන්න ඕන නමුත් මේ කියන්නේ එහෙම හිතින් නෑ සමහරවිට මෙතන බලන්නේ ඇතුළට යනකොට චිත්තර ඉබේ වැටේ. ආනපන හිත පිට යන්නේ වැටෙන්න පටන් ගන්නවා හිතේ තියෙන යොමුදළු බව නිසා. ඊට පස්සේ එළියට ගිහින් කවරට වැටෙනවද තේරෙනවා. ඒක මේ ප්‍රදේශෙම තේරෙනවා. ඒක අවාසියට ගන්න දෙයක් ඒක වාසියට ගන්න. වාසියට ගත්තත් Taman ගන්න ඕනේ. මේක කරගෙන කරනාට එක පැත්තකට පුංචි වෙනවා. ඒ කියන්නේ ඒකට සාමාන්‍යයෙන් මේක පිළිබඳව අපිට හැඟීමක් ගන්න පුළුවන් වෙන්නේ. සර්වඥාන්සේ සඳහන් කළ තියෙන සතියට උපමාවකිට දෝවාරික කියනවා. දොරටුපාලය. දොරටුපාලය සාමාන්‍යයෙන් කරන්නේ ආයතනයේ ගන්ධන සිදු වෙන දොරටුවේ කාවල් කම්පරයක් හදාන මුරුකුවක් කරන එයා එතන ඉන්නේ. දොරටුවේ යන දේවල් බලනවා. එයාට අරකට පේනවා. මෙහෙ පේනවා. නමුත් එයා කරන්නේ ගේට්ටුවේ එතනින් එහාට යන්නේ අපිට ඇතුළත වෙන ඇතුළේ ඇතුළත යන වාහන ඔක්කොම ලියා ගන්න අත නත්තක. පිට යන වාහන දෙතර නතර කරලා ඉන්න. එයාට ඇතුළත වෙන පෙනෙන එක අමතරලාදයක් වුණාට එයා ගණන්න්නේ ගේට් එක ඉදරම තමයි. හැබැයි දන්නවා ආයතනය දන්නවා සිගරට් කොයිසක් දන්නවා මේ මිනිහා දන්නවා. එතන සිටියේ මුළු ආයතනෙම අර්ථවත් නැහැ. මොකද මුළු ආයතනෙම ගණපින් වෙන්නේ මෙතන. ඒක නිසා එයා මුළු ආයතනෙම ආරක්ෂා කරන කියලා ආර කමිය වටේට ඇවිදින්න පටන් අරගත්තොත් ගේට්ටු බලනවා. එතකොට වෙන්නේ මොකක්ද? අර ප්‍රධාන ගණිතයෙන් කරන අවශ්‍ය කරන මිනිහ ආරම්භයේ ඉන්නේ. ආයත හැමතැනම ඇවිදිනවා ආරක්ෂා කරනවා. එතකොට දැනගන්න ඕනේ මේක ඒ ගේට්ටු මොනකාරයගේ දක්ෂකමක් නෙවෙයි ලකුණු කරන්නේ. ඒවත් කාබල් කාමරේ ඉන්නවා. කාබල් කාමරේ නාලපැත්තේ බලුවොත් මේ පැත්තේ බලුවොත් කමන්නේ නැහැ. ප්‍රධාන බැලීමේ මේකයි කියලා ඒක දෝවාරක කියන නම තමයි. මෙයා සඳහන් කරලා තියෙනවා. ජීවිතක යම් සේවත් පොල්ලොත්තක මහත්ය කියන්නේ ජීවිතපත් දානවා. සායයලල බහුවේ සාහරදාති මහත්යට ජීවිතේ මූලකාරකාර කියනයි ඒ රාගන පරිසම් දෙන්නේ. ඒක මොකද කියන්නේ? 얘න මිනිහ දැක්කා කියවලු පොඩිනේ තාම භයානක අන්තරක් තිබෙනවා. ඉතින් කාරණේ ගත්තම ගත්ත ගම ඕනේ සංකල්පය. සැකලදන්නේ. ඒක නේද ඔබ සිද්ද මෙතන බුදියන්න දෙනවා. බුදියන ඉන්න දැක්කයි කියන්නේ ස්ටොප් එකට. ඉතින් ආපු ගමන් උදේස කරද්දී නම් පරිස්සම් වෙන්න මම මේ ඔබතුමාට බොහොම ආදරෙන් කියන්නේ අද අතුරුදායක නැවත මම ජීවෙන් දැක්කා අනුග්‍රහ වෙන්න පුළුවන් මාත් දැක්කා අපි කියන ඕනේ හිතට උඹට තියෙන මෙතන බලන්න ඔබ මෙතන තියෙන අනම්මන බලන්න කරගත්තොත් පඩි කපනවා ඉතින් වෙන්න හදන්නවා ඒක කියන්නේ කියන්නේ ඒක ජීවිතය යන්නේ නැහැ නේද? එළවන්නවා ඒ නිසා කියන්නේ දඟලන්නේ. ආම්බලකට මේ ටිකට වැඩි කෙරුවොත් වැඩි ස්මාර්ට් වෙන්න හැදුවොත් ලකුණු කැපෙන්නත් ඉඩ තියෙනවා. ඔබ මේ ප්‍රධාන දේ කරනකොට නරක දෙයක් තමයි. ප්‍රධාන දේ නොකර මේක කරන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ මොකද්ද ඕමනේ. ඥාන අනාකූල ප්‍රවාහයේ ආකූල බාහිර කැපෙනවා. අපි බලන්නේ සිම්පල් ඇන්ඩ් ස්ටේට් ෆෝවර්ඩ් යන කෙනෙක්.